පසුගිය සතියේ ඊට පිට සතිය අපි දේශනා කරා මේ රූප කාය පිළිබඳව මෙනෙහි කරන ආකාර හතක් පිළිබඳව කොහොමද මෙනෙහි කළ යුත්තේ නොමගට යන්නේ නැතුව නිසි මගට වැටෙන ආකාරය ඒ ධර්මතා හත තුළ ඊ타ත්ම මනාව පැහැදිලි වෙනවා ඒ පිළිබඳව අපි රූප ආරගෙන ඒ කරුණු කාරණා පසුගිය සතියේ අපි දේශනා කළා. දැන් මේ සතිය ගන්නේ නාම ධර්ම. ඒකට හේතුව ඇත්ත දන්නවා දැන්. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරලා නාම රූප දෙකක්මයි තියෙන්නේ. ඉතින් එයාට කතා කරන්න දෙයක් නැහැ. තියෙන්නේ නාමංච රූපංච එච්චරයි. එහෙනම් අපි අද කතා කරනවා නිසි මගට වැටෙන ආකාරය නාම රූප ධර්මයන් නිවැරදිව මෙනෙහි කිරීම තුළ. ඒ තුළ අපි දකින්න ඕනේ, අපි බලන්න ඕනේ, හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් ඉන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෝධිඅංග හතක් තියෙනවා. අත දන්නවා. සතිය, ධම්මවිචය, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒකෙන් මේ නිවැරදිව මෙනෙහි කරන කෙනෙකුට එයා නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. එතකොට බෝධි අංගයක් හැටියට මේ ධර්මතාවය වැඩෙනවද කියන එක අපි සිහියෙන් බලන්න ඕනේ. ඒ තමයි ධම්මවිචි සම්බෝධි අංගය. ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. එතකොට තවත් එකක් දකිනවා. විදර්ශනා ප්‍රඥාවද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. තවත් එකක් එන්න ඕනේ. ඒ තමයි විමර්ශ ඉද්ධිපාදය. විමර්ශ කියන්නේ ප්‍රඥාව. හ්ම්. ඒක irdipaadayak වශයෙන් වැඩෙනවද කියලාත් බලන්න ඕනේ. ඒතර ධම්මවිච්චි සම්බෝධි අංගයක් වශයෙන් වැඩෙනවද කියලා බලන්න ඕනේ. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනයෙන් ලබා ගන්න අවබෝධය ලැබෙනවද කියලා කල්පනාවෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. බලන්න ඕනේ. ඒ අනුව සම්මාදිට්ඨියට ආවද කියලා. මේ විදිහට මේ කරුණු ටික සිද්ධ වුණොත් නියත වශයෙන්ම අපි ඇවිල්ලා තියෙන්නේ අපේ මනස තියෙන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලෞකික පැත්තට නෙමෙයි. ඒක තියෙන ලෝකෝත්තර පැත්තට. ඒ අරිෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට. මොකද නිවන ගැන කතා කරනවා නම් අපිට සම්මාදිට්ඨිය ලෞකික පැත්ත කතා කරන්න බෑ. ලෝකයෙන් එතර කරන පැත්තයි නිවන කියන්නේ. කාම ලෝක, රූප ලෝක, රූප ලෝක. කාම භව, රූප භව, රූප භව. ඒ භවත්‍රයෙන් එතර කරන පැත්ත ලෝකෝත්තර සමාධිත්‍යයි. ලෞකික වශයෙන් සමාධිත්‍යයක් තියෙනවා. ඉතින් ඒක තමන්ගේ ජීවිතයේ යහපත් ආකාරයට ගත කරගෙන නැවතත් භවයකට අවතීර්ණ වෙන එක තමයි ඒ තුලින් කරන්නේ. ඒක ඉතින් හොඳ භවයක් වෙන්න පුළුවන්. මොකද ඒක අර ලෞකික සමාධිත්‍යය. ඉතින් අපේ බලාපොරොත්තු, අපේ අපේක්ෂාව, අපේ ප්‍රාර්ථනාව සංසාර ප්‍රවෘත්ති අවසානයක්. නිර්වාණ අවබෝධය. ඒ තුලින් මේ ප්‍රවෘත්ති අවසන් කරනවා. පැවැත්ම අවසන් කරනවා. එහෙනම් මේ පැවැත්ම අවසන් කරන්න, ප්‍රවෘත්ති අවසන් කරන්න, පුනර්භවය අවසන් කරන්න ඒකට නිවැරදි මාර්ගයට වැටුණාද? ඒකක් තමයි දැනගෙන යන්නේ. තමයි දැකගෙන යන්නේ. අවබෝධයෙන් යන ගමන මේක. අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන් යන ගමන. එහෙනම් අපි ඒ සඳහා අද ගන්නවා අනාම ධර්මයන්. අපි දන්න විඥානය කියන්නේ මොකක්ද කියලා. විඥානය කියන්නේ සිතක් හටගන්න ආකාරය. චක්කු විඥානයක් කියුවොත් ඇසයි රූපයයි නිසා හටගන්න ධර්මතාවයක්. මේක බලනවා අපි ධර්මතා හතකින් විමසලා. පළවෙනි එක තමයි අනිත්‍ය වශයෙන්. නিত্য වශයෙන් තියෙනවද අනිත්‍ය වශයෙන් තියෙනවද? මේ ගොඩාක් දෙනා මේ සිතට තමයි රැවටිලා ඉන්නේ මේක මේ භවෙන් භවයට අනේ එකක් තියෙනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. භවෙන් භවයට යන සිතක් නෑ. මේ ප්‍රත්‍යයෙන් මේ ඵලය උපදවනවා. කියන්නේ මේ උපකාරයෙන් මේ උදව්වෙන් මේ හේතුවෙන් මේ ඵලය උපදන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ තමයි හේතුඵල. ඒතර විඥානය භවෙන් භවයට යනවා කියලා ගත්තොත් සාස්වත දිට්ඨියවත් ආත්ම දිට්ඨියට වැටෙනවා. ආත්ම සංකල්පය බෞද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කරනවා. ආත්මවාදය ප්‍රතික්ෂේප කරනවා. ආත්ම දිට්ඨිය ප්‍රතික්ෂේප කරනවා. ආත්ම දිට්ඨිය අවසන් වෙන්න ඕනේ සෝවන් වෙන්නේ. ආත්ම දිට්ඨිය තියෙනවා නම් කවදා සෝවන් වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියන කාරණේ. එහෙනම් විඥානය කියන ධර්මතාවය අනිත්‍යයි කියන්නේ ඇයි? ඇතිවන සැනේ නැති වෙන හින්දා. හට ගන්න සැනේ බිඳෙන හින්දා. උපදින සැනෙන් වැය හින්දා. කොච්චර කාලයක්? එක චිතක්ෂණේ. ඒක බලන්න තරම්වත් කාලයක් නැහැ. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. ස්ථීරව පවතින. දෙවට මතක තියාගන්න. ස්ථීරව පවතින සිතක් මේක ඇතුලේ නැහැ. එහෙම තියනවා කියලා ගත්තොත් දිටි. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරේ සබ්බේ සංඛාර අනිච්චා. සියලු සංස්කාර ධර්මෝ අනිත්‍යයි. එහෙනම් ස්ථීර එකක් මේකේ නැහැ. ඒක තමයි පළමුවෙන්ම දැනගත යුතු කාරණය. එහෙනම් අනිත්‍ය වෙන්නේ ඇයි? හට ගන්න ශරණේ නැති වෙන හින්දා. ඒක සිතට හොඳට අනුගත වෙන්න ඕනේ. සිතේ ස්ථාවර වෙන්න ඕනේ. ඒතර සිතේ ස්ථාවර වුණාම අපි අර රූපයක් මෙනෙහි කළා ලබාගත් අවබෝධය උද්‍යව්‍යා ඥානය මේ නාම ධර්මය මෙනෙහි කිරීමෙන් තවදුරටත් බලවත් වෙනවා. ප්‍රබල වෙනවා. උද්‍යව්‍යා ඥානය. ඒතර උද්‍යව්‍යා ඥානයත් එක්කනම් අපි අනිත්‍ය දකින්නේ ගැටලුවක් නැහැ. මනස නිවැරදි තැන තියෙනවා. මොකද ඊළඟට යන්නේ අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට පස්සේ තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ විසුද්ධිය ආරම්භයේම තියෙන පළවෙනි එක තමයි උද්‍යව්‍ය ඥානය. ඊගාට තියෙන බංග ඥානය. ඊට බයිතුපට්ඨාන ඥානය. ආධිනවරු දර්ශනය. මේ ඥාන ටික නිවැරදිව උපදවා ගන්න නම් මෙතනින් ඒ ආරම්භය ගන්න ඕනේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ඒ ආරම්භය ගන්න ඕනේ. එහෙනම් ඇති වෙනසනේ නැති වෙනවා. ඒ චක්කු විඥානය. එතකොට අපිට දැන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා බුදුරජාන් වහන්සේ දේශනා කරන දුක් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ දුක් වෙන්නේ. දුක් වෙන්නේ ඔය විඥාණය ගිහිල්ලා කර්ම සකස් කරන තැනට අරගෙන ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානයක් හරන් දීලා ආයි පුනර්භවයක් හදනවා. ඒක පැත්තක්. එහෙම නැත්නම් මේ විඥානය පවතින තාක්කල් රූපේ පැවැත්ම තියෙනවා. විඥානය පවතින තාක්කල් රූපේ පැවැත්ම තියෙනවා. දැන් ඒකට හොඳම නිදර්ශනය තමයි රහතන් වහන්සේ විඥානීය ප්‍රවෘත්ති නවත්තනවනේ. එතකොට කය ප්‍රවෘත්ති ඉවරයි. අපිත් දැන් මේ විඥානය තව භවයකට සංක්‍රමණය වෙනකොට මේ රූපකය වර්තමානයේ අතහරිනවා. හැබැයි අපි කරන්නේ වර්තමාන භවයේ මේ රූපකය අතහැරියට තව රූපකයකට සම්බන්ධ වෙලා. එහෙනම් නිවනක් නැහැ. එහෙනම් ඒකට ප්‍රත්‍ය වෙනා මේ හට ගන්නා වූ විඥානය. ඒතර හට ගන්නා වූ විඥානය රහතන් වහන්සේටත් තියෙනවා. රහතන් වහන්සේටත් විඥානයක් හට ගන්නවා. හැබැයි රහතන් වහන්සේ හට ගන්න විඥානය තුළ ඒක දකින්නේ අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා රෝගයක් වශයෙන් දකිනවා Tamange නොවන්නක් වශයෙන් දකිනවා අනිත් කාරණේ තමයි නැසෙන දෙයක් හැටියට දකිනවා ශුන්‍ය ධර්මතාවයක් හැටියට දකිනවා අනාත්ම දෙයක් හැටියට දකිනවා. අන්න රහතන් වහන්සේගේ වෙනසයි අපේ වෙනසයි. ඒතර අපි මේක ලෝකේ වැඩි දෙනෙක් අරිහත්ත්වයට නොගිය එයාලට කියන්නේ ඒතර මාර්ගඵල ලැබලා නැත්තම් අනාගාමිත් නැත්තම් සකෘදාගාමිත් නැත්තම් සෝවානුත් නැත්තම් බුදුරජාන් වහන්සේ යකටේට වචන දෙකක් පාවිච්චි කළා. හැබැයි පාවිච්චි කළේ මේ තරහෙන් නෙමෙයි. අනුකම්පාව කරුණාව එතන තියෙනවා. අද බාල කියන. අද කියන්නේ පේන්නේ. බාල කියන්නේ චූටි දරුවෝ. තේරෙන්නේ. ඒ වචන දෙක පාවිච්චි කරා. ඒ තරහෙන් නෙමෙයි. අනුකම්පාවෙන්. එහෙනම් ඒ ස්වභාවයෙන් මිදෙන්න නම් ඒ අද බාල ස්වභාවයෙන් මිදෙන්න නම් මේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව දකින්න ඕනේ. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව දැක්කනම් සම්මා දිට්ඨි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමන් ඇවිල්ලා තියෙන්නේ. පිළිවෙත ප්‍රතිපදාව. එහෙනම් විඥානීය කියන එක චක්කු විඥානි. ඇතිව නැති වෙනවද? ඇතිව නැති වෙනවා. හටගන්න ෂණයෙන් බිඳෙනවද? ඔව්. උදය පටන් ගන්න තැනින්ම නිරුද්ධයි. සෝත විඥානීය ඒ කියන්නේ කනේ ශබ්දය නිසා හැදෙන සිතටනේ සෝත විඥානය කියන්නේ. නැත්නම් ඒ සිත හදන්නත් බෑනේ. කනට ශබ්දයක් සම්බන්ධ වෙන්නේ නැත්තම්. එහෙනම් ඒ විඥානයත් අනිත්‍යද? නාසයේ ගන්ධය නිසා හැදෙන විඥානය. ඒකත් ඇතිවන ශනේ නැති වෙනවා. ඇතිවන ශනේ නැති වෙනවා. හට ගන්න ශනේ බිඳිනවා. ඔව්. ඒක ඕන ඔය ප්‍රායෝගික ජීවිතේ හොඳට බලන්න පුළුවන් රූපයක් දිහා බලාගෙන ඉන්න. කාට හරි සද්දයක් කරන්න කියන්න බෑ මොකද වෙන්නේ කියලා බලන්න. අර සිත ෂණයෙන් හැරෙනවා සත විඥාණයට. ඒකම සුවඳක් ආවොත් ඒ සිත් දෙකම නැහැ ගාන විඥානයක් වෙනවා. ඔන්න තවත් තමට මේ ප්‍රායෝගිකව බලන්න පුළුවන් අතේ මොන හරි තියාගෙන කටට දාගන්න. අර සිත් තුනම නැහැ ජීවහා විඥානයක් එන්නේ. ඒ සිත ෂණයෙන් හරවන්න වාඩි වෙලා ඉන්න තැනට කාය විඥානයක් එනවා. කයයි පහසයි පිළිබඳව දැනගන්න සිතක්. මේ සිත් ඒතර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીව විඥාන, කාය විඥාන කියන මේ පහ මොනතරම් ශණයෙන් ඇතිවෙන ශණයෙන් නැති වෙනවද කියලා ප්‍රායෝගිකව බලන්න පුළුවන්. එතකොට තේරෙනවා නিত্যද අනිත්‍යද ඒ අනිත්‍ය ස්වභාවය එතකොට හටගෙන බිඳෙන බව. ඇතිවන ශණයෙන් නැති වෙන බව. ඒක අපිට නුවණට හසු කරගන්න ඕනේ. එතකොට තමයි උද්‍යව්‍ය ඥානෙ එන්නේ. උද්‍යවය. ඇතිවන ශණයෙන් නැති වෙන. ඒක ඥාණයට හසු කරගත්තොත් අපි සමදිටි. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි අනිත්‍යයි. ඒක දුක් වෙන්නේ කොහොමද? දුක් වෙන්නේ දැන් විඥානයේ ප්‍රවෘත්තිය කයත් එක්කනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඇසයි රූපයයි. එතකොට ඇස කියන්නේ කය. කන, නාසය, දිව, ශරීරය, ශරීරයට අයිති. දැන් සිත් හට ගන්න ඕක මූලික වෙන්නේ නැහැ. දැන් ඒතකොට නාම රූප දෙක ක්‍රියාවන්නේ තියෙන්නේ. නාම රූපච්ච සලආයතන පටිසම්පද දන්නවා. සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ආ එහෙනම් ජරා මරණ. එහෙනම් දැන් මේ දුක් වලට. එහෙනම් දුකයි. ඒතර අවබෝධ කරගන්න දැකලා අවබෝධ කරන්නේ. මෙනෙහි කරලා එතකොට දැනගත්තා දැකගත්තා අවබෝධ කළා. හරි දුකයි. ඇයි බලන්න ප්‍රවෘත්ති අරගෙන ගිහිල්ලා නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස අරගෙන ගිහින් බලන්න. ජරා මරණ වලට නෙමෙයි දාලා තියෙන්නේ කියලා. එහෙනම් දුක කියන තැනට දාලා තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දුකයි. ඒකාරි සත්‍යය. ඒ වෙනස් කරන්න බෑ කාටවත්. නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා නම් ආයතන පහළ නොකර ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ආයතන පහළ කරනවා. ආයතන පහළ වුණොත් ස්පර්ශ නොවි ඉන්න බෑ. අනිවාර්යෙන් ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නවත්තන්න බෑ. ඒතර ස්පර්ශයක් වුණොත් අනිවාර්යෙන් විඳිනවා. විඳින්න ස්පර්ශය එන්න බෑ. නැත්තම් විඳින්න බෑ. ඒතර විඳින තැන ඇලෙනවා. අන්න ඔතන තියෙනවා ගැටලුව. ඔතනදී ඔන්න අයින් කරන්න පුළුවන්. විඳින්න නැතුව ඉන්නවා. හැබැයි ඒකට අවබෝධය ඕනේ. ඒක නිකන් කරන්න බෑ. දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කිරීම තුළ විඳින්න නැතුව සිත පවත්වන්න පුළුවන්. එතකොට ඇලෙන්නේ. ඇලෙන්නේ කියන්නේ තෘෂ්ණාව නෑ. ඒ තෘෂ්ණාවනේ සමුදය. ඒ දුක් වලට හේතුව තෘෂ්ණාවනේ. චතුරාර්ය සත්‍ය දන්නවනේ. දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. ඒතර සමුදය තියෙන්නේ තෘෂ්ණාව හේවත් චන්දරාගය. එහෙනම් විඳින්නේ. එහෙනම් ඇලෙන්නේ. ඇලෙන්නේ නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් ජාතියක් නැහැ. අනජර මරණය. නිරුච්ඡanti. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක් අන්දස්ස නිරෝධෝ හෝති. අවසන්. එහෙම නැත්තම් අර විඳින තැන ඇලෙනවා. හරි. එහෙනම් දුකට නෙමෙයි දයිති. හරි. රෝගයටයි තියෙන්නේ. එයින් බුදුරජාණන් වහන්සේ මේක රෝගයක් හැටියට දකින්න. දැන් විඥානේ රෝගයක් වෙන්නේ කොහොමද? රෝගයක් වෙන්නේ රූපය හරියට අරමුණු කරන්න බැරි වෙච්ච තැන. මනසට පීඩාවක් එනවා. පීඩනයක් ඇති කරනවා. ඒ කියන්නේ දැන් අපි කියමු ලස්සන රූපයක් නැත්නම් ලස්සන දර්ශනයක්. ලස්සන දෙයක් බලන්න නම් අපි කිලෝමීටරයක් විතර ඈතින් ඉඳන් බැලුවත් හරියන්නේ. ඒතොර ඒ විඥානය ප්‍රනීතව හටගන්නේ නැහනේ. තරමක් මැදට ඇවිල්ලා බැලුවොත් ඒ විඥානය තරමකට හටගන්නවා. ළඟටම ගිහලා හොඳට අතගාලා එහෙම බැලුවොත් ප්‍රණීතව හට ගන්නවද නැද්ද? හරි ඒ විදිහට හදාගන්න බැරි වුණොත් විඥාණය සිත ලෙඩද නැද්ද? ඒක තමයි රෝගය. තේරෙනවද කියපේ? වැටහුන්නේ නැද්ද? එතන ලෙඩ නේද සිත? දැන් කියනවනේ අයියෝ මට හරියට බලා ගන්න බැරි වුණානේ මේක හරි ලස්සන දෙයක් නේ. අයියෝ දැන් එහෙම කියන්නේ නැද්ද? ඉතින් සිත ලෙඩනේ. එහෙනම් රෝගයක් වශයෙන් දකින්න කියනවා. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ආයි කියන තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. දැන් අතන හරිය ලස්සනයි. තමන්ගේ නොවන දෙයක් හැටියට. දැන් අපි අරගන්නේ මොකක් හැටියටද? තමන්ගේ දෙයක් හැටියට. එතෙන්ද කියන්නේ බලන්නේ මම කියලා. ඇහෙන්නේ මට කියලා. සුවඳ මට කියලා. රස මම කියලා. පහස ලැබෙයි මම කියලා. කියනවද නැද්ද? එතකොට තමන්ගේ වශයෙන් අරන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දිට්ඨිය. ඒ දර්ශනය වැරදි. තමන්ගේ නොවන දෙයක් හැටියට. එයි ඇත්ත ඒක. අසයි රූපය නිසා නේ සිත හැදුවේ. ගොඩක් දුර යන්න එපා. අසයි රූපයයි දෙක නිසා නෙමේ දේ සිත හැදුවේ චක්කු විඥානේ. එතකොට තමන්ගේද? දැන් ඒ ධර්මතාව තුනේ තමන් පෙන්වන්නේ. අස කියන්නේ තමන්ද? ක්‍රියාවක් විශ්වේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන්ගේම ක්‍රියාවක් තමයි මේක. විශ්වේ ක්‍රියාත්මක වෙන රූප වලට අයිති ධර්මතාවයන් තමයි ශක්තියන් හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ධර්මතා හතරයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර ඒක තමන්ගේද? ඒකට ගෝචර වෙන රූපය තමන්ගේද? නෑ ඒ ගෝචර වෙන රූපයේ තියෙන ඒ ධර්මතා හතරයි පරිවාර හතරයි වර්ණ ගන්ධ රස ඕජා. පැහැදිලිද කියන එක? සම්මුතියෙන් පරමාර්ථයට එන්න. සම්මුතිය දැන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ සම්මුතියෙන්. සත්‍ය සත්‍ය හැටියට දකින්න ඕන නිවන් දකින්න. දැන් දකින්නේ නැති දෙයක් ඇති දෙයක් හැටියට. ඉතින් නැති දෙයක් ඇති දෙයක් හැටියට දැක්කම කොහොම නිවන් දකින්නේ? අවබෝධයක් එන්නේ නැහැ. සම්මාදිටියක් නැහැ. ධම්මවිචි සම්බෝධියන්ගේ නැහැ. නැහනේ. විමංශ ඉද්ධිපාදේ නැහනේ. නැහනේ. එහෙනම් එතකොට කනයි ශබ්දයයි නිසා සිතක්. ඒතර කන තමන්ගේද ශබ්දය තමන්ගේද මේ දෙක නිසා හදුව සිත තමන්ගේ. ඒත් නෑ. අන්න දකින්න නිවැරදි දේ නිවැරදි ආකාරයට දකින්න. එතකොට සම්මා දිට්ඨිය. මට ඇහෙනවා කියලා ගත්ත ගමන් දිට්ඨි. ආත්ම දිට්ඨිය. ඒ ආත්ම දිට්ඨිය සසරට හේතු වෙන්නේ. ආත්ම දිට්ඨියෙන් තොර වෙන්න ඕනේ චුල්ලසෝතාපන්න වෙන්න. සෝවන් වෙන්න. ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් සෝවන් වෙන්න ඒකයි අර විෂයාකාර ආත්ම දිට්ඨියක්. අපි මේට කලින් කතා කරලා තියෙන විෂයාකාර ආත්ම දිට්ඨිය. තමා කියලා ගන්න. තමා රූපවත් කියලා ගන්න. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්න. තමා තුල රූපය තියෙනවා කියලා. ඒතර තමන් වශයෙන් ගන්න තාක්කල් දිට්ටි ආත්ම දිට්ටි. ඒතර කන, ශබ්දහා සිත කොහොමද දාන්නේ තමා කියලා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ නොවන්නක් හැටියට දකින්න. ඒතර දැනගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට දැක ගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට. තමන් කියන සිතුවිල්ල උතනට දැම්මොත් චුල්ලසෝතාපන්න වෙන්න බෑ. මාර්ගඵලය ලබන්න බෑ. ආත්ම දිට්ඨිය එතන තියෙනවා. දැන් අර ධර්මතාව තුන පෙන්වන්නකො කොතනද තමා දාන්නේ? තමන්ගේ නෑ. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ශබ්දය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ ධර්මතාව දෙක තව එකක් හැදුවා. කොහොම තමා වෙන්නේ? ඒ ධර්මතා තුනේ. සොත විඥානය. ඒ ධර්මතා දෙකනේ හැදුවේ. ඒතොර තමාම බුදුරජාණන්සේ දේශනා තමන්ගේ නොවන්නක් හැටියට, තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. ඇත්තද බොරුද? සත්‍යද අසත්‍යද? ඒ තමයි සත්‍ය, පරම සත්‍ය. නාසයේ ගන්ධයේ සිතයි වෙන් කරන්න. කොතනද තමා? තමාගේ කියන්නේ මොකක්ද? නාසය තමාගේ. වැරදි. ක්‍රියාවක් තියෙන්නේ. අර ශක්තියන් හතරේ. ගන්ධයේ තියෙන ශක්තියන් හතරේ ක්‍රියාවක්. ඒ ක්‍රියා දෙකක් එකතු වෙලා තව ක්‍රියාවක් පටන් ගත්තා. ඒකට කොහොමද පෙනෙන් දාන්නේ? කොහොමද පුජ්‍යලයක් ඇතුල් කරන්නේ? පුජ්‍යලයක් ඇතුල් කළොත් දිටි. වැරදි දර්ශනය. ඒතකොට ධම්මවිච්ච සම්බෝධියන්ගේ නැහැ. විමංශ ඉදිපාදයක් නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. මොකුත් නැහැ එතන. එතන තියෙන ආත්ම දිට්ඨිය. ආත්මදිට්ඨිය තුළ සෝවන් වෙන්න බෑ. සෝවන් නම් අනිවාර්යෙන් ආත්මදිට්ඨිය කඩන්න ඕනේ. බිඳින්න ඕනේ. ඒතකොට මේ නිවැරදි දර්ශනය තුළ ආත්මදිට්ඨිය බිඳෙනවද නැද්ද? බිඳෙනවා. අන්න නිවැරදිව දැනගන්න කිව්වා, නිවැරදිව දැක ගන්න කිව්වා, නිවැරදිව අවබෝධ කරගන්න කිව්වා. හැබැයි මේ නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන, ඒ ලබා ගන්න නිවැරදි අවබෝධය ආයි පෙරලා ගන්න එපා. ආයි ආත්මදිට්ඨියට පෙරලා ගන්න එපා. ඒකයි කියන්නේ ඒක හොඳට ස්ථාවර වෙනකන් සිතට පැහැදිලි වෙනකන් පිරිසිදු වෙනකන්ම දැකලා දැකලා දැකලා දැකලා හොඳට සිතට අනුගත කරන්න. ඊට පස්සේ වෙනස් වෙන්නේ. ඊට පස්සේ වෙනස් වෙන්නේ. ඒක යාට ස්ථාවරයි. පැහැදිලි යාට. පිරිසිදුයි. එයි. එයා දැනගත්තා, දැකගත්තා, අවබෝධ කළා. මේ ධහම දේශනා කළේ අවබෝධය පිණිස. අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ මේ ධහම දේශනා කළා. ඒ තමන් තමන් විසින්ම, ඒ කියන්නේ තමන්ගේ සිතින් මම අවබෝධ කරන්න ඕනේ. පැහැදිලිද කියන එක. එහෙනම් දිවයි රසයයි සිතයි අයින් කරන්න ඕන. තමන්ගේ දෙයක් හැටියට දකින්නවද තමන්ගේ නොවන දෙයක් හැටියටද දකින්න තියෙන්නේ. තමන්ගේ දෙයක් හැටියට ගත්තම මට රසයි. එහෙම ගන්න පුළුවන් ඉතින්. මෙච්චර කල් ගත්තේ නේ එහෙම. මේ විදිහටමයි ගන්න. එතකොට දැන් මට රසයි කිව්වොත් හරියද? ධර්මතා තුනක් ක්‍රියා තුනක් වශයෙන් දැක්කොත් හරියද? දිව කියන්නේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ. රසය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ දෙක නිසා හැදුවා සිතක්. එතකොට තමන්ගේ එකක්ද තමන්ගේ නොවන දෙයක්ද? තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කිව්වා. තමා කියලා දාන්න බෑ නේද ওই ධර්මතා තුනෙන් එක තැනකට. එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ මේ ධර්මතා තුන ක්‍රියාත්මක වුණොත් විතරයි. විඳින්න යන්න වෙන්නේ. ස්පර්ශයට යන්න වෙන්නේ. හඳුනා ගන්න යන්න වෙන්නේ. කර්ම සකස් වෙන්න යන්නේ මේ ධර්මතා තුනේ ආරම්භයත් ආරම්භ කරලා දුන්නොත් නැත්තම් යන්න බෑ. බෑනේ යන්න. විඥානය හටගත්තේ නැත්තම් එතන ස්පර්ශයක් නැහැ. එහෙනම් විදීමකුත් නැහැ. එහෙනම් හඳුනා ගැනීමකුත් නැහැ. එහෙනම් චේතනක් නැහැ. එහෙනම් මේ ධර්මතාව තුනෙන් තමයි මේ දික්තිය ගලවන්න ඕනේ ඉස්සෙල්ලා. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඒක ගලවන්න ඕනේ මේ ධර්මතාව තුනේ. එතකොට Taman ගෙනවන්නක් හැටියට දකින්න කියනවා. හරිද එතකොට කියන එක? හරි. Taman ගෙනවන දෙයක් හැටියට දකින්න. තමා වශයෙන් දකින්න එපා. තමන්ගේ දෙයක් හැටියට දැක්කොත් මොහතකට හරි දැක්කොත් එතන දිට්ඨිය. කයයි පහසයි සිතයි වෙන් කරන්න. ශරීරය වෙන් කරන්න, පහස වෙන් කරන්න, සිත වෙන් කරන්න. කය කියන්නේ කෙනෙක්ද? විසිරවල දාන්නකො කෑලි ටික. වාහනේ කෑලි ටික සීසීකට ගලවලා විසිරවල දාන්න අහන්න වාහනයක් තියෙනවද කියලා උතන. තියෙනවද වාහනයක්? ඒ කොටස් රාශිය එකතුව නෙමෙයිද වාහනේ කියන්නේ. ගියක් තියනද? නැහැ. වහලෙට උළු ටිකක් තියෙනවා. ලී ටිකක් තියලා ඒ කොටින් උළු ටිකක් තියලා තියෙනවා. ලී ටික තියලා එන ගහලා තියෙනවා. පරාල ටිකක් තියෙනවා. බාල්ක ටිකක් තියෙනවා. බිත්ති ටිකක් නගලා ඒ කොඩේ ටික තියලා තියෙනවා. බිත්ති වල තියෙන ගඩොල් වැලි සිමෙන්ති යකඩ ටිකක් තියෙනවා. පොළොවට සිමෙන්ති දාලා තියෙනවා. ඔක්කොම ටික ගලවලා සීසීකට දැම්ම මොකද්ද කියන්නේ? සම්මුති වශයෙන් නමක් දාගත්ත ගේ කියලා. කඩලා විසි කරුවොත් ගයක්. එහෙනම් මේකත් කඩලා විසි කරලා දාන්නකෝ. හොයන්නකෝ පුච්චරෙක්. පුච්චරෙක් හොයන්න. නෑ. කෙස් වලට පුච්චරෙක් ඉනවද? බෑ. ලොම් නියදත් සම්මස්නහර. බෑ. එතකොටත් පුච්චර පුච්චරෙක් කියන සංඥා වැරදි. කොටස් රාශියක් නෙමෙයිද තියෙන්නේ. ඒ කොටස් වල තියෙන වෙන වෙන වශයෙන් ක්‍රියාවක් නෙමෙයි. ඒ සෑම කොටසකම තියෙන වෙන වෙන වෙන වෙන වශයෙන් ක්‍රියාවන්. ඒ ක්‍රියාව දන්නේ තව ක්‍රියාවක් මෙතන සිද්ධ වෙනවා කියලා. නියපොත්තේ ක්‍රියාව දන්නවා දැඟිල්ලේ ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ආ ඇඟිල්ල දන්නවද නියපොත්තේ ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. කෙස් දන්නවද ලොම් වල ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. හැබැයි ඔක්කොම ක්‍රියා තියෙන්නේ. ඒ හින්දානේ ඇදෙන්නේ ඉස්සරහට. නියපොත ඉස්සරහට හැදෙන ක්‍රියාවක් හින්දායි. කෙස් ටික ඉස්සරහට හැදෙන ක්‍රියාවක් හින්දායි. නේද? හැමේ ස්වභාවය වෙනස් වෙන ක්‍රියාවක් හින්දායි. විදේශගතව අවුරුද්දක් දෙකක් ඉඳලා එන්නකෝ බලන්න. මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් නිවැරදිව හැමදාම පවතින දෙයක් න වෙනස් වෙන්න බෑ. පැහැදිලිද කියන එක. ක්‍රියාවක් නේද තියෙන්නේ. ඒතකොට තමන්ගේ කද්දේද? තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියන බුදුරජාණන් වහන්සේ. ඒක තමයි ඇත්ත. ତර කය පහස සිත කරුණු තුනක් තියෙනවා. එහෙනම් කය සත්‍යයක් නිසත්ත. නිචීව සත්‍යයක් නෑ. ජීවයක් නෑ ක්‍රියාවක් තියෙන. ඒ ක්‍රියාව අර ශක්තියන වල ක්‍රියාව. ඒ සෑම කොටසකම තියෙන ඒ ශක්තියන හතරේ ක්‍රියාව. පටවියාපොත්‍ච වාය. පහස කියන්නේ සීත උෂ්ණ. ඒක සකස් කරන්නේ සතර මහා ධාතු විසින්. ඒ ධාතුන්ගේ වෙනස් වීම තමයි ඒ සීත උෂ්ණ වල වෙනස. ආපෝ ධාතුව වැඩි වුණොත් ගලනවා. පඨවි ධාතුව තද වැඩි වුණොත් තදයි හයියයි. උණුසුම වැඩි වුණොත් උණු වෙලා දිය වෙලා යනවා. වායුවෙන් සුණු විසුණු කරලා දාන්න පුළුවන්. ශක්තියන් හතරක් විශ්ව ක්‍රියාත්මක වෙනවා. නැද්ද? එහෙනම් කය බාහිර පහස. ඒතර පහස ඒ දෙක නිසා හදන්නේ සිතක්. ඒතර කෙනෙක් ඇතුල් කරන්න පුළුවන්ද මේ ධර්මතාව තුනට? Tamange නොවන දෙයක් හැටියට දකින්න කියනවා. දැන් තමන්ගේ හැටියට මොකද්ද ගන්නෙ ධර්මතා තුනේ? දැන් මනස ගන්නවාද? මේ මේ අනිත් කොටස් පහන චිතක්ෂණ 17ක්වත් නිකන් පේන්නවත් තියෙනවා. සිත එක ශණයයි ශණයෙන් ඇති වෙනව නැති වෙනව. ඇති වෙන ශණයෙන් නැති වෙනව නැති වෙන ශණයෙන් ඇති වෙනව. තේරෙනවද? එහෙනම් ඒ තරම් අතිශය වේගෙන් සිතේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒකට තමයි කියනවාද? බෑනේ ක්‍රියාවන් තියෙන. පැහැදිලිද කියන එක. එහෙනම් Tamanගේ නොවන දෙයක් හැටියට දකින්න. මේක විඥානයක් අරන් මේ කියන්නේ එතකොට. එතකොට විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියලා ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැසෙන දෙයක් හැටියට දකින්න. එතකොට නැසෙන දෙයක් හැටියට දකින්නකොට තවදුරටත් අනිත්‍ය කියන එක තවත් ප්‍රබල වෙනවා. ඒ තමයි නැසෙන දෙයක් හැටියට දකින්න කියන්නේ ඇති වෙනසනෙන් නැති වෙනවා. නැති වෙනසෙන් ආය ඇති වෙනවා. ආය ඇති වෙනසෙන් නැති වෙනවා. ඇති වෙනසෙන් නැති වෙනවා නැති වෙනසෙන් ආය ඇති වෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඒ ඇසයි රූපේ හදනවනේ. කනයි ශබ්දේ හදනවනේ. එතකොට නැති වෙනසෙන් ඇති වෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික වෙලා බාහිර අරමුණු සම්බන්ධ වෙනකොට දොරවල් හයක් ඇරලා තියෙනවා. බාහිර දේවල් ඇතුල් වෙනවා. චක්කුද්්වාරයෙන් රූප ආරම්මන. සෝතද්්වාරයෙන් කනෙන් ශබ්ද ආරම්මන. නාසයෙන් ගන්ධ ආරම්මන. දිවෙන් රස ආරම්මන. ශරීරයෙන් පොට්ටබ්බ ආරම්මන. මනසෙන් ධම්ම ආරම්මන. ආරම්මනේ මුලා වීම මෝහයයි. ආරම්මනේ රැවටීම මෝහයයි. අරමුණ ඒ මම බලන දෙයක් හැටියට නිකන්නේ එතකොට අරමුණේ මුලා වෙලානේ. ආයක තමයි මොහේ කියන්නේ. කනෙන් අහන ශබ්දය මම අහනවා කියන ගමන් ගන්නකොටම අරමුණේ රැවටිලි ඉවරයි. ඉතින් මොහේනේ. ඉතින් මොහේ තියෙනකන් නිවන් දකින්න බෑ. මොහේ කියන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව අවසන් වෙන්න ඕනේද නිවන් දකින්න? ආ. ඔව්. එතකොට විද්‍යාව උදපාදි. නැත්. ඒතර චක්කුම් උදපාදි කිව්වා. ඇයි ඒ? චක්කු කියන්නේ ඇසනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඇස් දෙකයිනේ තියෙන්නේ. අපට දෙකක් තියෙනවා. ඇයි එහෙනම් චක්කුම උදපාදි කියලා? නිවැරදිව දකින්න ඇස. නිවැරදි දේ නිවැරදිව දකින්න ඇස තියෙන්නේ. ඒකට තමයි චක්කුම උදපාදි කියන්නේ. ඥානං උදපාදි කියවා. ඒ ඥානය මේ බහුත භෞතික ලෝකයේ දේවල් ඒ පිළිබඳව දැනගන්න අවබෝධය නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් මේ නිවැරදිව දුකයි දුකට හේතුවයි දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද මෙන්න මේ ධර්මයන් දැනගත්තා දැකගත්තා අවබෝධ කරගත්තා පඤ්ඤා උදපාදී. එතකම් ප්‍රඥා උදපාදී නෑ. එතකොට චක්කං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී. විද්‍යාව. එතකොට අවිද්‍යාවනේ. ආලෝක උදපාදී. එහෙනම් මෝහය නැමැති අන්ධකාරය නෑ. ආලෝක උදපාදි කිව්වේ. එහෙනම් මෝහය නැමැති අන්ධකාරයේ අරමුණේ මුලා වීම මෝහයයි. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් අරමුණ ගන්නවා දැන් විඥානය. ඒතකොට මම බලන කෙනෙක් නැහැ. අහන කෙනෙකුත් නැහැ. ගඳ සුවඳ දැනෙන කෙනෙකුත් නැහැ. රස දැන ගන්න කෙනෙකුත් නැහැ. පහස දැන ගන්න කෙනෙකුත් නැහැ. අරමුණු ගන්න කෙනෙකුත් නැහැ. මනස බාහිර නාම හෝ රූප එදකෙන් එකක් මනසට සම්බන්ධ වෙනවා. හැදුවා සිතක්. කරුණු තුන වෙන් කරන්න බලන්න. ඇතිවන සැනෙන් නැති වෙනවද? එතකොට අරමුණේ මුලා වෙන්නේ නැහැ නේද? අරමුණේ මුලා වෙන්නේ නැත්තම් මෝහය එතනින් අවසන්. එතකොට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝක උදපාදි. එන තකල් කියන්න බෑ. දකින්නේ සම්මුති වශයෙන් නම් කවදාවත් අර ටික කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි මම මේක නිවැරදිව දැන නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන අවබෝධ කරන තාක් කල් මං චක්කුන් උදපාදි කිව්වේ නෑ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝක උදපාදි කියලා කිව්වේ නෑ බුදු වුණාට පස්සේ නේද ඒ ටික කිව්වේ එතකොට නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා නිවැරදිව අවබෝධ කළාට පස්සේ නෙමෙයි දෙකිව්වේ ආ එතකොට හරිද එහෙනම් දැන් අපි කොහොමද කියන්නේ එහෙනම් අපිත් එහෙම කියනවනේ. අපිට එහෙම කියන්න පුළුවන්. හැබැයි එහෙනම් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් චක්කුන් උදපාදි. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි. විච්ඡා උදපාදි. ආලෝක උදපාදි. එහෙනම් මෝහය කියන්නේ අරමුණේ රැවටීම අරමුණේ ඒ රැවටීම අරමුණට රැවටුණා නම් අනිවාර්යෙන් මෝහය. මුලා වීම. එහෙනම් මුලා වෙන්නේ මෙන්න දකින පිළිවෙල. එහෙනම් නැසෙන දෙයක් හැටියට දකින්න ඕනේ. ආයි කියන ශුන්‍ය දෙයක් හැටියට දකින්න. ඒ මොකද්ද? ශුන්‍ය දෙයක් හැටියට. ඒ විඥාණය සත්‍ය වශයෙන් තියෙන දෙයක්ද නැති දෙයක්ද? නෑ. හටගන්න හේතුන්ගෙන්. ඒතර හටගන්න හේතුන්ගෙන් නම් පවතින්නේ නෑනේ. ආයෙන ශුන්‍යයි. පැහැදිලිද කියන එක? ඇසයි රූපයයි ඕනමනේ සිත හදන්න. ඒ සිත මේක ඇතුලේ තිබ්බද? විතර බාහිර රූපේ තිබ්බද? ඒත් නෑ. දැන් එන ශුන්‍යයිනේ. දැන් මම මම කියලා දාගත්තත් හරියද මගේ කියලා දාගත්තත් හරියද එකක්වත් දාන්න බෑ. අන්න ශුන්‍ය හැටියට දකින්න කියනවා. සත්‍ය වශයෙන්ම ශුන්‍ය ඔහෙ නෑ. හැබැයි හේතු දෙකක් හැදීමෙන් ඵලයක් හැදුවා. ඒ චක්ක විඥානය. එතකන් චක්කු විඥානය නැහැ. ඇසයි රූපයයි සම්බන්ධ නොවන තාක්කල් චක්කු විඥානයක් කොහොත් තියනවද? නැහැ. අන්න ශුන්‍යයි. එහෙනම් ශුන්‍යතාවට සිත ගන්නකො. අරමුණේ රැවටෙන්නේ. ඒතොර අනිත්‍ය වශයෙන් නිවැරදිව දැක්කා අරමුණේ රැවටිලා නැහැ. දුක් වශයෙන් නිවැරදිව දැක්කා අරමුණේ රැවටිලා නැහැ. රෝග වශයෙන් නිවැරදිව දැක්කා අරමුණේ රැවටිලා නැහැ. තමන්ගේ නොවන දෙයක් හැටියට දැක්කා අරමුණේ රැවටිලා නැහැ. නැසෙන දෙයක් හැටියට දැක්කා. නිවැරදිව දැනගත්තා, දැකගත්තා, අවබෝධ කළා. එතකොට අරමුණේ රැවටිලා නැහැ නේද? ඒතර ශුන්‍ය දෙයක් හැටියට දැනගත්තා, දැකගත්තා, අවබෝධ කරා. එතකොට අරමුණේ රැවටිලාද? නැහැ. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. එහෙනම් අසයි රූපයයි ඕනෙම ඒ සිත හදන්න ඒ තාක්කල් ඒ සිත ශුන්‍යයි. ඒ සිත කොහෙද තිබෙන්නේ? ඇසේ තියනවාද? සිත්. එහෙනම් බාහිර රූපේ සිත් තියනවාද? ඉතින් නෑනේ. නෑ කියන්නේ හිස්නේ. ඒකනේ ශුන්‍යයි කියන්නේ. කනේ සිත් තියනවාද? නෑ. බාහිර ශබ්දේ සිත් තියනවාද? නෑ. ඉතින් එහෙනම් ශුන්‍යයි හිස්නේ. මේ ධර්මතාව එකතු වීම නිසා. අන්න ශුන්‍යතාවෙ බින්දිනවා. ඒ නැති තාක්කල් ශුන්‍යද නැද්ද? හිස්. එතන මම කිව්වොත් වැරදිනේ. මගේ කිව්වොත් වැරදිනේ. මම බලනවා කිව්වොත් වැරදි නේද? ඇයි මේ ශුන්්‍යතාවයන්නේ තියෙන්නේ? නාසය ගන්ධයයි ඕනම නේද ඒ සිත හදන්නේ. එතකන් ඒ සිත කොහෙද තියෙන්නේ? කොහොමත් නැහැ. ඉතින් නැහැ කියන්නේ හිස්නේ. ඒකනේ ශුන්‍යයි කිව්වේ. දැන් තේරෙනවද? පැහැදිලිද කියන්නේ මේ ගැඹුරුයි මේක. සසරින් නිවනට බණ කියන්නේ ගැඹුරුයි. එන ශුන්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. හේතුන්ගෙන් හදනවා. හේතු නැති වුණොත් හදන්න බෑ. එන හිස්. ඒතර දිවයි රසයයි නැතුව සිතක් හදන්න පුළුවන්. ඒ සිත දිවේ තියෙන රසය තියෙනවද? නැහනේ. නැහැ කියන්නේ හිස්නේ. නැහැ කියන්නේ හිස්. දැන් අපි අපි කියමු ගෙදර දැන් මේ උදාහරණයක් කිව්වා. දැන් කවුරු හරි මොන හරි දෙයක් ඉල්ලන්න එනවා. දැන් ගෙදර එක නැහැ. ඉතින් නැහැ කියන්නේ මොකක්ද? ශුන්‍යයි හිස් නැහැ. දැන් ඇවිල්ලා ඉන්නවා මට මේ දේ තියෙනවා නම් පොඩ්ඩක් දෙන්න කියලා. මේ කියනවා අයියෝ නැහැ නේ මේ. සත්‍ය වශයෙන් නැහැ නේද? ඒ කියන්නේ දිවේ සිත් නැහැ නේ. දැන් රසයේ සිත් තියෙනවද? ආ එහෙනම් ඒක තමයි ශුන්‍යය කිව්වේ. ශුන්‍ය හැටියට දකින්න. ශුන්‍යතාවය දකින්න. මනස තියෙනවද? නැහැ. නාම රූපච්ච විඥාන. නාම රූපපච්ච විඥාන. මනසක් මේක ඇතුලේ නැහැ. වේදනා සංඥා සංකාර. ඒ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ රූපයත් එක්ක බැඳිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ නාම රූප ධර්මයන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙන තාක්කල් හටගැන්මක් පේනවා මොහතක පැවැත්මක් පේනවා විනාශයක් පේනවා හරිද මොහතක එතකොට මේ නාම රූප දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් හරිද නාම රූප දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් හටගැන්මක් පේනවා ක්ෂණයක් ක්ෂණයක් ප්‍රවෘත්තියක් පේනවා විනාශයක් පේනවා. ප්‍රත්‍ය නුනොත් අර ඔක්කොම හිස් නේද ශුන්‍යයි. එහෙනම් වේදනා සංඥා සංකාර නාම ධර්ම තුන. ඒතර වේදනාවට එක චිත්තක්ෂණයයි. සංඥාවටත් එක චිත්තක්ෂණයයි. සංස්කාරයටත් එක චිත්තක්ෂණයයි. ඒ වේදනාව තිබ්බද අර ඇසයි රූපයයි ඒ දෙක නිසා හටගත්ත සිතයි කරුණු තුන එකතු කරපු ස්පර්ශයයි නැත්තම් ඒ වේදනාව කොහෙද තිබ්බේ? කොහෙද මේ වේදනාව තිබ්බේ? නැහැ. ආ එහෙනම් හිස්. ඒක තමයි ශුන්‍යයි කිව්වේ. ඒතර විඳින කෙනෙක් මේක ඉන්නවද? වේදනාව මේක ඇතුලේ තියෙනවද? නැහැ. ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න, නිවැරදිව අවබෝධ කරගන්න නම් වෙන් කරන්න. එහෙනම් වේදනාව කියන එක කොහෙද තියෙන්නේ? නැහැ හිස්. හැබැයි හේතුන්ගෙන් හට ගන්නවා. ඇස රූප දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශයයි. එතන උනත් විඳීමක්. එතකන් එතකන් විඳීමක් තියනවද? ඇසේ තියනවද විඳීමක්? බාහිර රූපේ තියනවද? ඒකෙත් නැහැ. දෙක නිසා හැදිච්ච සිතේ තියනවද? ඒත් නැහැ. කරුණු තුන එකතු කරන ස්පර්ශය තියනවද? ඒත් නැහැ. හැබැයි ස්පර්ශය ප්‍රත්‍යයයි. ඒ ස්පර්ශය ප්‍රත්‍යයයි. නැද්ද? එතකම ශුන්‍යයි. එතකම හිස්. අන්න ස්පර්ශය ප්‍රත්‍ය වෙච්ච ගමන් විදීමේ සිතක් හැදුවා. එතකම හිස් නේද? එතකොට එහෙනම් ස්පර්ශය අයින් කරනවා අපි. එතකොට විඥානය අයින් වෙනවා. එතකොට ඇස අයින් වෙනවා. බාහිර රූපය අයින් වෙනවා. එතකොට මොකද වෙන්නේ? විඳිනේ. පැහැදිලිද? ශුන්‍යයිනේ. ආ. එහෙනම් හේතුන්ගෙන් දහට ගන්න. හේතු නැති තැන ශුන්‍ය හිස් වේදනාව හොඳයි චක්කු සංපසජ සංඥා මේ සංඥාවත් හිස් දැන් අපි විඥානනේ ගත්තේ දැන් විඥාන තුල පැහැදිලි ඒතර ශුන්‍ය වශයෙන් දකින්න කියන අනිත් එක තමයි අනාත්ම වශයෙන් දකින්න කියන අනාත්මයි කියන්නේ ආත්මයට විරුද්ධයි අන්න එතකොට එනවා චුල්ලසෝතාපන්න ආත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට ආත්ම දිට්ඨියට ඉඩ නැහැ ආත්ම සංකල්පෙට ඉඩ නැහැ ආත්මවාදයට ඉඩ නැහැ. ඒක අනිවාර්යෙන් අයින් වෙනවා. එතකොට ප්‍රකට වෙන්නේ බලවත් වෙන්නේ අනාත්ම ලක්ෂණය. ඇයි අනාත්මයි කියන්නේ? අනාත්මයි කියන්නේ තමාගේ වශයේ පවත්වන්න බෑ. තමාගේ වශයේ පවත්වන්න බෑ. ඒකට තමයි අනාත්මයි කියන්නේ. ඒ වගේම අස්තීර తాවකාලික අස්තීර අනිත්‍ය. නිට්ටය ස්ථිරයි සදාකාලිකයි ගත්තොත් ආත්මයක් තියෙනවා. අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි. නාම රූප ධර්මයන්ගේ ඒ දෙකෙන් එකක්වත් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ නාම ධර්මයන්ගෙන් එකක් හෝ රූප ධර්මයන්ගෙන් එකක්වත් තමාගේ වමනාවේ හැටියට පවත්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් කොහොමද හැදෙන්නේ? ප්‍රත්‍යයට අනුරූපව. උපකාරයට අනුරූපව හැදෙන්නේ. දැන් ඒකනේ වෙන්නේ වේදනාව ශුන්‍යයි කියලා. දැන් ඒතකොට වේදනාව හැදුවේ උපකාරයට අනුව නෙමෙයිද? ඇහැ මූලික වෙලා හටගත්ත යම් විඳීමක් ඇත්නම් ඒක ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ගියේ? සත්‍ය වශයෙන් පවතින්නේ නැහැ විඳීමක් වේදනාවක් වින්දනයක්. හැබැයි ඇස රූප දෙක නිසා සිත කරුණු තුනේ එකතු ස්පර්ශය ස්පර්ශය කියන තැනට ගියත් ගමන් විඳීමේ සිතක් හැදුවා. පැහැදිලි. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේ ඵලය. ඒක එකක්. ඇසයි රූපයි ප්‍රත්‍යය චක්කු විඥානයේ ඵලයයි. එතනට යන්න නැතුව ළඟින් ගමුකෝ. කනයි ශබ්දයයි ප්‍රත්‍යයයි ඵලය සොත විඥානයයි. දැන් එතකොට තමාගේ වශයෙන්ද තියෙන්නේ. දැන් ප්‍රත්‍යයට අනුවද තියෙන්නේ. ඒක සිතට අනුගත කරන්න. ඒක නිවැරදිව දැනගන්න, ඒක නිවැරදිව දැකගන්න, ඒක අවබෝධ කරගන්න. එතකොට ආත්ම දිට්ඨියෙන් සිත ගැලවෙනවා. ආත්ම දිට්ඨියෙන් ගැලවෙනවා කියන්නේ සෝතපන්නයි. සෝවන්. ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් සෝවන් වෙන්න බෑ. දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද හැදෙන්නේ? නාසයේ ගන්ධයේ ප්‍රත්‍යයයි ගාන විඥානයේ ඵලයයි. ප්‍රත්‍යයට අනුව ඵලයක් හැදුවා. උපකාරයට අනුව. හැබැයි ඒකත් ඒ සුවඳ අනුව තමයි හැදෙන්නේ. නාසයත් හොඳට ක්‍රියාත්මක වෙන්න ඕනේ. සුවඳත් ළඟින්ම දැනෙන්න ඕනේ. ඈත ඉඳලා හිටියට සුවඳ දැනෙන්නේ නැහැ. එහෙනම් එතන ප්‍රත්‍යයට අනුවනේ ඒ සිත හැදෙන්නේ. ප්‍රණීතව ගන්න නම් ඒ සුවඳ ළඟින්ම ආග්‍රහණය වෙන්න ඕනේ. ඈතින් ආග්‍රහණය වුණාට ප්‍රණීත වූ ආස්වාදයක් ලබන්න බෑ. එහෙනම් ප්‍රත්‍යයට අනුවනේ හැදෙන්නේ. එතකොට ආත්ම දිට්ඨිය කොහොමද දන්නේ? අන්න අනාත්මයි. තමාගේ වශයෙන් නෙමේ උපකාරයට අනුවයි හදන්නේ. එතකොට දිවයි රසයයි. දිවයි රසයේ හදන සිත. ඒතර දිවයි රසයේ හේතු ඵලය රස දැන ගැනීමේ සිත. ඒතර තමාගේ කැමැත්ත හැටියටද? ද ප්‍රත්‍යයට අනුරූපව. ඒ කියන්නේ උපකාරය ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුව නෙමෙයිද හැදුවේ? ඒ උපකාරයට අනුව හැදෙවුවා නම් අනාත්මයි. ආත්මයි කියන්නේ තමාගේ වමනාව හැටියට. තේරෙනවද? දැන් මෙහෙම තමාගේ වමනාව හැටියට ඕන හොද්දක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක රසයෙන් විඳින්න දිවක් තියෙන්න ඕනේ හොඳට. ඒ වගේම විඥානයත් හොඳට ක්‍රියාත්මක වෙන්න ඕනේ. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? එතකොට ප්‍රත්‍යයට අනුව ඒක හදන්නේ. එතකොට බාහිර රසය තියෙන තාක්කල් ඒ සිත හදන්නේ බෑ. එහෙනම් උපකාරයට අනුව නේද හැදෙන්නේ. ඒක චුට්ටක් නම් රස සිතත් එහෙනම් ඉතින් ඒ ප්‍රමාණය තමයි හැදෙන්නේ. තරමක් නම් රස සිතත් ඒ අනුව තමයි හැදෙන්නේ. ඒ කියනවනේ තරමක් රසයි. අපෝ මේක නම් චුට්ටයි රස කොහොම පොඩ්ඩ නැත්නම් ඒක රස නැහැ කියලා කියනවා. ඒතර ප්‍රත්‍යානුව නෙමෙයිද සිත හැදෙන්නේ. ප්‍රණීතයි. එහෙනම් ප්‍රණීතයි කියලා කියන්නේ එහෙනම් ප්‍රත්‍ය වෙච්ච ආකාරයට නෙමෙයිද සිත හැදෙන්නේ. ඒතර ආත්මද අනාත්මද? අනාත්මයි. කයයි පහසයි නිසා. ඒතර කයයි පහසයි හේතු ඵලය පහස පිළිබඳව දැනගැනීමේ සිත. ඒක යන්තම් ශරීරයට ස්පර්ශ වුනේ. ඒක එච්චර ආස්වාදයක් නැහැ. ඒක තරමක් නම් ස්පර්ශ වුනේ. අතරමක් ආස්වාදයක්. ඒක හොඳටම නම් ස්පර්ශ වුණා නම් ආ ආස්වාදේ. ඉතින් ප්‍රත්‍යයට අනුනේ හැදුවේ. උපකාරයට අනුනේ මේද හැදුවේ. ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ. අනික් කානේ මනස. බාහිර අරමුණ. ඒ දෙකනේ සිතක් හැදුවේ. ඉතින් ප්‍රත්‍යයට අනුනේ ඵලයේ හැදුවේ. මනස තියෙනවා. හැබැයි බාහිර අරමුණක් ගන්න ඕනේ. ඒක බාහිර අරමුණක් ගත්ත සිතක් හැදුවා. ඒතර උපකාරයට අනුව නෙමෙයි දෙසිත හැදුවේ. එතන ඉඳලා ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ ඒ උපකාරයට අනුව නෙමෙයිද? ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාර ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් ප්‍රත්‍යයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ ධර්මතා දෙකයි එකක් අසංකත එකක් සංකතයි. සංකතකේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. අසංකතයි කියන්නේ නිවනට. නිවනේ මෙහා තියෙන මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතාවයක් ඕනම ධර්මතාවයක් අධ්‍යාත්මික බාහිර ඕනම ධර්මතාවයක් අරන් බලන්න හේතුන්ගෙන් හටගන්නේ නැද්ද අන්නේ දර්ශනය ආත්ම දිට්ඨිය අයින් කරනවා ආත්ම දිට්ඨිය අයින් කරනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් කරනවා සක්කාය දිට්ඨිය අයින් කරනවා කියන්නේ එයා අයින් වෙන්නේ තනියෙන් නෙමෙයි එයා විචිකිච්ඡාවත් අරන් යනවා. සීලබ්බස පරාමාස කියන සංයෝජනයත් අරන් යන්නේ. එතකොට සංයෝජන තුනක් අරන් එයා යන්නේ. සක්කාය දිට්ඨිය අපිට අයින් කරගන්න ඕනේ. අවසන් කරගන්න ඕනේ. ඒකට ආත්ම දිට්ඨිය නැති වෙන්න ඕනේ. ආත්මයක් තුළ දැන් මෙච්චරලා කතා කළා දාන්න පුළුවන් ආත්මයකට. දැන් හේතුන්ගෙම නෙමෙයි 18 ගන්න. ප්‍රත්‍යයට අනුව නෙමෙයි. එහෙනම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒතර රෝග ස්වභාවයක් තියෙනවා. තමන්ගේ නොවන තමන්ගේ වන ස්වභාවයද තමන්ගේ නොවන ස්වභාවයද තියෙන්නේ තමන්ගේ නොවන ස්වභාවයක් තියෙන්නේ ඒක දකින්න එහෙනම් නැසෙන දෙයක් හැටියට දකින්න ශුන්‍ය උදයක් හැටියට හේතුන්ගෙන් හටගන්න කම ශුන්‍යයි හේතු සම්බන්ධ වුණත් ඇදුව ඵලයක් එතකන් ශුන්‍යයි එතන ශුන්‍යතාවය කියලා කියන්නේ අනාත්මය පැහැදිලිද කියන්නේ මේ ධර්මතාවත හොඳට මෙනෙහි කරන්න ඕන. දහතයි තියෙන්නේ. අනිවාර්යෙන් සෝවන් වෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. සාරිපුත්ත හාමුදුරුවක කිව්වා කොට්ටිත හාමුදුරුවන්ට. කොට්ටිත හාමුදුරුව ඇවිල්ලා ඇහුවේ සාරිපුත්‍රේනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් චුල්ලසෝතාපන්න වෙනවා නම් කොහොමද අපි මෙනෙහි කරන්න ඕනේ? කොහොමද සිහි කරන්න? ওই ධර්මතා හත මෙනෙහි කරන්න කිව්වා අනිවාර්යෙන් සෝවන් ඵලය ලැබෙනවමයි කිව්වා. ලැබෙනවමයි කිව්වා. කරලා බලන්න ලැබෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් ලැබෙනවා ධර්ම දේශනාව අවසන් කරන්න කියනවා කාලය කියලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? සෝවාන් පුච්චරයත් ඔය හැතම තමයි මෙනෙහි කරන්න තියෙන සක්‍රුදාගාම ඵලය ලැබෙනවා. සක්‍රුදාගාමි පුජ්‍යලයත් ඔය ඔය කරුණු ටිකමයි මෙනෙහි කරන්න තියෙන්නේ අනාගාමි පුජ්‍යලේ ලැබෙනවමයි කියලා මම නෙමෙයි කිව්වේ සාරිපුත්ත හාමුදුරුවෝ. ධර්මසේනාධිපති කිව්වේ. ආයි කියනවා කොටිතට කොටිත මේ කරුණ හතම මෙනෙහි කරනවා නම් අරහත් ඵලය ලැබෙනවමයි කිව්වා. රහතන් වහන්සේ කොහොමද මෙනෙහි කරන්නේ? ආයෙන රහතන් වහන්සේ කරන්නේ toy ටිකම තමයි කියලා. තේරෙනවද?